ශිෂ්‍යයෙක් මගේ ළඟට ඇවිල්ලා කියනවා ස්වාමිනී විනාඩියක්වත් 100ෙන් ඉන්න බෑ. මේ 100 පවත්වන්න බෑ. දැන් මේ යෝගියාට කමඨාණක් දෙන්න එපා. කවුරුත් කමඨාණක් දෙන්නේ ඇයි? එක විනාඩියට තප්පරයටයි 100 පවත්වන්න බෑ කැඩෙනවා. එක විනාඩියක්වත් ඉන්න බෑ කියනකොට දැන් සති ගණන් 100ෙන් ඉන්න පුළුවන් කට්ටිය අතර දැන් මෙයාව කිට්ටු කරන්නවත් බෑනේ. ඉතින් තේරලා තේරලා තේරලා මගේ ළඟට ආවා මොකද්ද ප්‍රශ්නේ? විනාඩියක්වත් 100ෙන් ඉන්න බෑ. මං කිය විනාඩියක්වත් 100න් ඉන්න බැරි නම් මේ සිසියා තමයි ඉක්මනට මාර්ගඵලවලට එන්නේ අවබෝධයටපත් වෙන්නේ. ඇයි? මෙයා පැය 24ම 80න් ඉන්න දක්ෂයිනේ. 80න් ඉන්නව නේද? 100 නෑනේ. ඒ 80 පිළිබඳ 100න් ඉන්න. මම 100න් ඉන්නේ ඒක දැනගෙන ඉන්න කියනවා. දැන් ප්‍රශ්නේ ඉවරද? දැන් එයාගේ 100 වැඩෙනවානේ. එහෙනම් පැය 24ම එයාට 100න් ඉන්න බෑ. ඒතකොට පැය 24 මෙයා ඉඳලා තියෙන කොයිද? 80න්. දැන් 80න් ඉන්නවා කියන එක දැනගත්තාම ප්‍රශ්නේ ඉවරයි. මොකටද අපි අලුතෙන් 100 කියලා එකක් වඩන්නේ? අලුතෙන් එකක් වඩන්න ඕනේ තමන් 80න් ඉන්නවා නම් දැනගෙන 80න් හිටියා මේක තමයි 100. ඉතින් ආයි මොකටද 100 ගන්න මේ කඩේ යන්නේ? ඇවිල්ලා තියෙන 100. 100 තමයි මේ පවතින්නේ. ඒ වගේ මේ අපි වඩන කමඨාන මොකද්ද කියලා අපි දකින්න නැත්නම් අපට වැටහෙන්නේ නැත්නම්. ඒතර වැටහෙන එකනට වඩන්න බෑනේ. ඒක එයාගේ එකක් නෙමෙයි. එහෙනම් අපි කමඨාන කුමක්ද කියලා දකින්න ඕනේ. අපට විය යුත්තේ කුමක්ද? ඒක තේරුම් ගන්න ඕනේ. එතකොටයි කමටහන වැඩෙන්නේ. 100න් ඉන්න හැමෝම 100න් ඉන්නවා. 80න් ඉන්න හැමෝම 80න් ඉන්න බව දැනගත්තාම ඒගොල්ලොනුත් 100න් ඉන්නවා. බලනකොට ඔක්කොම 100න් තමයි ඉඳලා තින්නේ. මේ කට්ටිය 100න් ඉන්නවා, මේ කට්ටිය 80න් ඉන්නවා කියලා ගණන් අදාද මම 80න් ඉඳලා තිනවා. බලනකොට මම විතරයි ලෝකේ 80න් ඉඳලා තින්නේ. කණ්ඩායම් දෙකම 100න් ඉඳලා මාර්ගඵල වලටපත් වෙලා. මේක අනන්ත ගුරුවරුන්ට වැරදිච්ච දෙයක්. දැන් ඇත්තටම මේ ස්වාමීන් වහන්සේලා කණ්ඩායමම මේ 75 මේ 100න් ඉන්නවා. හැබැයි මේ 49 80න් ඉන්නේ කියලා ගාණක් අදාගෙන මේ 80 කණ්ඩායම කියලා මේක මේන්ටේන් කරනවා. බලනකොට මේ 40 ඉඳලා තින්නේ 80න්. හැබැයි ඒ 80න් ඉන්න බව දැනගෙන ඉඳලා තියෙනවා. අපි 80න් ඉන්න කණ්ඩායමක්. අපි 40 දෙනා 80න් ඉන්නේ කියලා නිතරම සිහි කරනවා ඒගොල්ලෝ. නිතර මෙනෙහි කරනවා. අර කට්ටියට සාපේක්ෂව අපි 80න් ඉන්න කට්ටියන අපට 100 මදි. ගුරුවරයා කියලා කිව්වා අපි 80න් ඉන්න කට්ටිය. ඒක නිතරම සීකර කළා ඒ කට්ටිය 100න් ඉඳලා. මේ කට්ටිය 100න් ඉන්නවා 100න් ඉඳලා. හැබැයි මේගොල්ලෝ මේමයි මේගොල්ලෝ මේමයි කියලා හිතාගෙන ගුරුවරයා 100න් ඉඳලා. මේවා වැරදෙන තැන්. මේවා වඩලා අත්දැකීමෙන්ම තේරුම් ගන්න ඕන තැන්. වෙන මොකද තියෙනවද විශේෂ කාරණා? අවිද්‍යාවෙන් යමක් වඩනකොට ඒ අවිද්‍යාව තුළින් වැඩෙන්නේ තවත් අවිද්‍යාවක් තමයි. ද්වේෂය තුළින් යමක් වඩනවා නම් ඒක තුළින් වැඩෙන්නේ තවත් ද්වේෂයක් තමයි. දැන් මට කෙනෙක් එක්ක තරහා තියෙනවා. ඒ මනුස්සයාට යාපතක් වේවා. ඒ මනුස්සයාට යාපතක් වේවා කියලා දැන් මම එකක් වඩනවා. මෛත්‍රිය වඩන හැබැයි වැඩිලා තියෙන තරහ. ඒ මනුස්සයා ඒ මනුස්සයා කියලා කල්පනා කරන හැම මොහොතම අපි හඳන වැඩින්නේ තරහනේ. ඒ මනුස්සයාට මෛත්‍රිය කරන්නම ඒ මනුස්සයා අපිට කරපු අකටයුත්තනේ. ඒ මනුස්සයා අපිට කරපු පාඩුවට නෙමෙයි මේ තරහා ගින්දනේ. ඒතකොට මේ මනුස්සයාට මෛත්‍රී කරන්නේ මේ මනුස්සයා ලක්ෂ වාරයක් මෙනෙහි කරනකොට අර තරහක් ලක්ෂ වාරයකින් වැඩි වෙන්නේ නැද්ද? අවිද්‍යාවෙන් වඩන හැම දෙයක්ම අවිද්‍යාව. ද්වේෂයෙන් වඩන හැම දෙයක්ම ද්වේෂය. රාගයෙන් වඩන හැම දෙයක්ම රාගය. මාර්ගය වැඩෙන්නේ නිවැරදි මාර්ගය එතනම තියෙනවා. හැබැයි ඒක යට තියෙනවා. මොළව යට තියෙනවා. ඇහැරුවාම නේ උල්පතෙන්නේ. දැන් මේක හරනවා බලාගන්න. දැන් මිනිස්සේ වරද්දක් කළා අපටිත්තක් කළා තරහා ගියා. දැන් ඒ මිනිස්සුන්ට මෛත්‍රී කරන්න කරා කරපු දේත් මතක් වෙනවනේ. කරපු දේ මතක් වෙන්න වෙන්න එන්න එන්න තරහා යනවා. ඒක නෙමෙයි කරන්න ඕනේ. තරහා යන්න හේතුව මොකද්ද? එයා මේ මේ දේවල් මට කළා. ඒ හේතුව තියෙන තාක්කල් නේද තරහව තියෙන්නේ. දැන් ඒ ඒක කළේ නැත්තම් දැන් තරහා තියෙනවද? එයා අපේ ඉඩම් ගත්තා, ගෙවල් ගත්තා, අපේ ගෞරවය නිඳාවටපත් කළා. මෙන්න මේ කියන අඩුපාඩු තමයි එයාට තරහා යන හේතුව. ඒ තරහව නිසා තමයි මෛත්‍රිය කියලා වඩන්න අවශ්‍යතාවයක් ඇති වුනේ. එතකොට මෛත්‍රිය වඩන්න අවශ්‍යතාවය ඇති වුනේ එයා කෙරේ තියෙන තරහ. තරහව නේද හේතුව. හේතුව නෙමෙයි ඒකත් ඵලයක්. ඒ තරහා ගන්න හේතුව මොකද්ද? එහා කරපකට යුක්ත. එහෙනම් අකට යුක්ත කියන හේතුව තැම්පත් වෙලා තියෙන තාක්කල් මෛත්‍රිය වඩා ඉවර කරන්නත් බෑ. තරහා වයින් කරන්න වෙන ක්‍රමයක්වත් නෑ. හේතුව නිරෝධ කරනවා. හේතුව අයින් කරන ඵලයක් නෑනේ. හේතුව කොහොමද අයින් කරන්නේ? හොඳ වෙලාවට මේ මිනිස්සු ඇවිල්ලා හොඳ හොඳ ලස්සන වචන කියලා භාර්යාව අරන් ගියේ නැත්තම් මාර වැඩ අවුරුදු 40ක් මං කට කන්න පාර දරු ඔක්කොම ලොකු කරලා දෑවැදි හදලා බඩු මුට්ටු පෙට්ටකම් හදලා දීගේ දීලා මම ඇවිල්ලා මානවන්න මට මොකවත් කරන්න අනේ මේ මිනිස්සයා තරම් හොඳ උත්තරවැටි කාර්යය ඇවිල්ලා කොහොමද වචන කියලා භාර්යාව හිත දිනාගත්තා අනේ මේ අකා කල්යාණ මිත්‍රයෙක් නේ කියලා අන්න අර හේතුව නැති කරා දැන් අර තිබිච්ච ප්‍රශ්න අතරින් එකක් ගියා මේ ගෙවල් දොරවල් වලට ටැක්ස් ගෙවලා වතුර බිල් කරන්ට් බිල් ගෙවලා ජීවිත කාලෙම අම්බ කරන්න එපා. මේ මිනිස්සු ඇවිල්ලා ගේ බලාකාරයෙන් අරගෙන සේරම බඩමුට්ටු ආක්‍රමණය කළා මාර නිදාසක් මට දුන්නේ. දැන් මගේ පාඩන කරන්ට් බිල් එන්නෙත් නැහැ වතුර බිල් එන්නෙත් නැහැ. පුදුම නිදාසක්. යනකොට ගෙනියන්න බෑනේ. කවදාරි කියලා යන්න එපා. දැන් කියලා ගියා කියලා හිත හදාගන්න. දෙවෙනි ප්‍රශ්නේ ගියා. ඕමම හේතු හතර අයින් කළාට පස්සේ හේතුව නැති නිසා තරාවක් ඇති වෙන්නේ නැහැ. තරාවක් නැත්නම් මොකටද මෛත්‍රිය වඩන්නේ? ඕක තමයි අරක තුල තියෙන නිවැරදි කමට. මේක වඩන්නේ හේතුව නිරෝධ කරන්නේ නැතුව ඵලයට ගන්නවා මිනිස්සු. කොච්චර ගැව්වත් වැඩක් නැහැ. හේතුව තාම හේතුව පවතිනවා. හේතුව පවතින තාක්කල් ඵල නිර්මාණය වෙනවා. ඵලේ නිරෝධ කරන්න බෑ ලෝකේ කාටවත්. හේතුව නිරෝධ. එතකොට යම් ප්‍රශ්නයක් ඇති වුණාම ඒ හේතුව අපි කර්මානුරූපිය දැක්කට නැති වෙනවා නම් හොඳයි. නැති වෙන්නේ නැත්තම් ඒක නිසා අපිට වෙච්ච යාපත අයාපතට වඩා වැඩියෙන් දකිනවා. දැන් අපි දන්න මේම මේම කළා මේ මේ මේ අයාපත් වුණා. අපි මේ මේ මේ මේ මේ මේ කියලා යාපත් දේවල් 25ක් කරගෙන බලනකොට යාපත් 25ක් තියෙනවා අයාපත් 4යි තියෙන්නේ. එතකොට යාපත් වැඩි මේක නිකම්ම නිරෝධ වෙනවා. හේතුව නැති වෙලා යනවා. ඒ හින්දා යාගේ වෙච්ච යහපත් දේවල් වැඩිපුර වෙනේ කරනවා අයහපතට වඩා. එතකොට නිකම් නේද? මේක හැමෝටම ඇප්ලයි කරන්න පුළුවන්. හැමෝටම මේක ගැලපෙනවා මේ ධර්මතාවය. හැබැයි සමහර අය ඉන්නවා මේක කර්මානුරූපී මොනාරි පෙර සංසාර අඩුව කියලා කියපු ගමයි ඇයිට එකම. ඇයි ඒක අය වඩලා තියෙන්නේ. හැබැයි හැමෝම ඒ හේතුඵල ධර්ම වඩලා නැහැ. එතකොට මොකද කරන්නේ? එයාගේ මේ ඇසිරීම නිසා, කටයුත්ත නිසා මොකද්ද මේ චවාසි? හතරයි. පහයි. හරි. පහක් තියනවාද? එයාගේ වෙච්ච වාසි ටික ලියා ගන්න කියලා වාසි ඇත්තපා කියනවා. මෙච්චර යාපත අපි එතකොට මේ අක්කා අපට හොඳක් නේ කළා තියෙන. බෝධි පූජාවක් තියන්න ඕනේ යාට. අතුරට බෝධි පූජායි ඒ තරම් එයා යාපත් දෙයක් කළා. අන්න අර මානසිකත්වයට ගේනවා එයා. ගිනාපුවම අර හේතු නිරෝධ වෙලා යනවා. පාසුම දේ තමයි අතීත සංඥාව අතීතයක් වශයෙන් නොදක දැන් එනම් මේක වර්තමානයක් වශයෙන් දකින්න එක. මිත්‍යාව සම්මා බවට ඒකම එතනමපත් කරනවා. මට මතක් වෙනවා ඉස්කෝලේ යන කාලේ. ඉස්කෝලේ යන කාලේ මීට අවුරුදු 15කට 20කට කලින්. හැබැයි ඉස්කෝලේ යන කාලේ අවුරුදු 20කට කලින් කියලා හිතුවොත් තමයි ඒක අතීත එකක්. ඉස්කෝලේ යන කාලේ මතක් වුණේ මේ දැන් ඒක වර්තමාන එකක්. වර්තමානයේ මම ඒක 100ෙන් පැවතුනම ඒක අතීතයේ වර්තමාන බවටපත් වෙනවා. එහෙනම් අපි අතීත සංඥාවක් අතීත සංඥාවක් වශයෙන් දැක්කම මේ අතීතයට යනවා. අනාගත සංඥාවක් අනාගත සංඥාවක් වශයෙන් දැක්කා මේක අනාගතයට යනවා. හැබැයි අතීත සංඥාවක් අනාගත සංඥාවක් මතුවුනේ සීවුනේ ඒක මේ මොහොතේ නිසා ඒක වර්තමානයේ නිසා ඒක වර්තමානයක් වශයෙන් දකිනවා. ඒ අතීතයේ කියන ඒ සංකල්පය අයින් කරනවා. අනාගතයේ කියන සංකල්පය අයින් කරනවා. ඒ දෙකම මතුවුනේ ඇතිවුනේ මෙනෙහුනේ කල්පනාවනේ මේ මොහොතේ නිසා මේ දැන් නිසා ඒක වර්තමානයක් වශයෙන්ම දකිනවා. දැක්කාම ඒක තුළ තියෙන ඒ අතීත සංඥාව අයින් වෙලා වර්තමානයක් බවට පත් වෙනවා. අනාගත සංඥාව අයින් වෙලා ඒක වර්තමානයක් බවට පත්. ඒ කාලේ දැකපු එකක් ඒ කාලේ දැක්කයි කියලා හිතුවොත් අතීතයට ගියා. ඒ කාලේ දැකපු එකක්. හැබැයි ඒ රූපේ නෙමෙයි. දැන් ආවේ දැන් ආපු රූපය. දැන් මේ කෝපය දැක්කාම මේ කෝපය දැන් දැක්කා. මාසෙකට විතර පස්සේ කමඨාන් වඩලා භාවනා වඩලා ප්‍රඥාව දිනු කරලා ඇවිල්ලා දකින්නකොට ඒ කෝපය පේනවා. දැන් මේ කෝපය ටිකක් අමුතු විදිහට පේන්නේ නැද්ද? ඒ සතරමා භූත කියලා පේන. හැබැයි එදා පේනුන්නේ නැහැ. එදා මිත්‍යානේ. එදා මේක පෝසිලෙන් කෝපයක් කියලා පේනුනේ. අද පේන්නේ සතරමා භූතයගේ නිර්මාණයක්. පෝසිලෙන් කියන්නේ එක්තරා මැටි වර්ගයක් තමයි. ඒක සතරමා භූතයගේ ක්‍රියාවලිය තමයි. දැන් මේ දේවල් එදා පේනුන්නේ නැහැ. ඒ කියන්නේ ඒ කෝපය නෙමෙයි දැන් පේන්නේ වෙන කෝපයක්. තවත් ප්‍රඥාව දිනුනොලා තව අවුරුද්දකින් වෙන එකක් පේනවා. එහෙනම් මොතෙන් මොත හැම දෙයක්ම අනිත්‍ය වෙනවා නම් අපේ සිතුවිලි දවස ගානේ අනිත්‍ය වෙනවා නම් අලුතෙන් අලුතෙන් නිර්මාණය වෙනකොට දසමෙන් දසමෙන්වත් අපේ ಗುಣ වැඩෙනකොට ප්‍රඥාව මෝරනවා නම් ඒ ප්‍රඥාවට අනුව ඒ දකින්න දේවල් වෙනස් වෙනවා නම් අතීතෙන් දැකපු රූපේ දැම්මනේ වෙනකොට දැම්මනේ උනේ ඒ රූපෙමද නෑ දැම්මනේ උනේ දැන් තියෙන ප්‍රඥාවට අනුව ඒකට ගැලපෙන රූපේ එදා ආවේ එදා තිබිච්ච ප්‍රඥාවට ගැලපෙන රූපේ එහෙනම් මේ ආවේ වර්තමාන රූපයක් අතීත රූපයක් නෙමෙයි මේක වර්තමාන රූපයක් වශයෙන් දකිනවා. 100යි සතියයි කියලා කියන්නේ එකම මානසිකත්වයට දෙන වචන දෙකක්. මනස කියන්නේ සිත කියන්නේ විඥානය කියන්නේ එකමයි. එකම ස්වභාවයක් තුළ තියෙන ස්වરૂපය වෙනස් වෙනකොට ක්‍රියාව වෙනස් වෙනකොට දෙන වචන. සතියයි 100යි කියන්නේ දෙකම එකයි. ඒක වෙනස් වෙන්නේ අඳුනා නොගත්ත මොහොතේ. අඳුනා නොගත්ත මොහොතේ ඒ සතියයි 100යි කියන දෙක අවිද්‍යාව බවට අසීය බවට පත් වෙනවා. අඳුනා ගත්තාම 100 බවට සතිය බවට පත් වෙනවා. සතිය කියන්නේ 100 කියන්නේ අඳුනා ගැනීමෙන් ඇතිවෙන මානසිකත්වයක්. අසීය කියලා කියන්නේ අවිද්‍යාව කියලා කියන අඳුනා නොගත්ත මොහොතේ ඇතිවෙන මානසිකත්වයක්. අඳුනා ගැනීමයි අඳුනා නොගැනීමයි. එච්චරයි ඒකේ තියෙන වෙනස. සතියකින් එන්න උත්තර දෙනවා. මේ පොඩි ප්‍රශ්නෙට සතියකින් දෙපා සතියකින් එන්න යන්න පුතා කියලා එයා යවනවා. සතියකින් පස්සේ ආවිල්ලා ස්වාමිනී ආ අර උත්තරේ නේද? නෑ ඒක අම්බ වුණා. මොකද්ද? නෑ ඒක විසඳුණා. ඒ කියන්නේ ප්‍රශ්නයක් ප්‍රශ්නයක් වශයෙන් අපි දකින්න නැතුව ඒකට සාමාන්‍ය විදිහට ඉන්දරියාම කාලය විසින් ඒක විසඳෙනවා. දැන් අපේ ජීවිතවල අපි කරපු අනන්ත අප්‍රමාණ දේවල් දැන් හිතනකොට ඒක බොළඳ වැඩ, මෝඩ වැඩ, දුර්වල වැඩ කියලා හිතෙන්නේ නැද්ද? සමහර දේවල් කතා කරලා පස්සේ යනකොට නම් අපරාධ මේක මෝඩ කතාවක් මම කියලා තියෙනවානේ. එහෙම හිතෙනවා. ඇයි? ඒ ඒ අවබෝධය වැඩි වෙනකොට අර පල්ලෑයක අපට එහෙම හිතෙනවා. එහෙනම් අපට දැනුම වැඩි වෙනකොට, කමඨාන වැඩි වෙනකොට මේ ප්‍රශ්න සේරම විසඳෙනවා. ඒවට උත්තර ඉබේ හම්බෙනවා. සමහර වෙලාවට ප්‍රශ්නේ තියෙන වටිනාකම නැතුව යනවා. අපි හිතන පෑනක් ඕනේ පෑනක් ඕනේ පෑනක් නැහනේ පෑන ඉවර වුණානේ කියලා අපි හරියට මේ පෑන ගැන හිතනවා ප්‍රශ්නක් තියෙනවා මාස 3ක් විතර ඉන්නවා පෑනක් නැහැ. එකපාරටම කෙනෙක් ඇවිල්ලා පෑනක් තියන දෙන්නද? ඕන්නේ. ඇයි පොත වේයා කාලේ. දැන් පෑනක් මොනවා ලියන්න එකක් නැහැ. දැන් පෑනේ වටිනාකම ගියා. එහෙනම් මේ අපි යම් යම් ප්‍රශ්න ප්‍රශ්නයක් වශයෙන් දකින්නේ ඒ ප්‍රශ්නෙට වටිනාකමක් දීලා තියෙන නිසා. ඒකට උත්තරේ අනිවාර්යයෙන්ම ඕනේ. ඒ උත්තරේ නැතුව මම එතනින් යට වඩන්නේ නැහැ කියලා කියනවා. ඒ තරම් වටිනාකමක් දීලා. ඒ ප්‍රශ්නෙට තියෙන වටිනාකම නිරෝධ කරපු ගමන් උත්තරේ අවශ්‍ය නැහැ. හේතුව උත්තරේ ලබා ගන්න ප්‍රශ්නයක් නැහැ. මෙන්න මේ මානසිකත්වයේ මේ අවබෝධය අප තුළටපත් වෙනවා.